අයිබෝන් අද අපි කතා කරන්නේ බුදුදහමේ හමු වෙන හරිම වැදගත් සූත්‍රයක්. ඒ කියන්නේ කන්දරක සූත්‍රය ඇසුරෙන් එන කරුණු කීපයක් ගැන. ඔව් මේකේ පසුබිම වෙන්නේ බුදුරජාණන් වහන්සේ චම්පානුවර අර ගග්ගරාපකුණ තියෙන්දී ඒ අසබඩ භික්ෂු සංඝයා එක්ක වැඩ ඉන්න වෙලාවක්. හ්ම්. එතකොට එතනට එනව නේද දෙන්නෙක්. කන්දරක කියලා තවුසෙකුයි පැස්ස කියලා ඇත්ගොව්වගේ පුතෙකුයි. හරියට හරි. එතනදි තමයි මේ කතාව දිග හැරෙන්නේ. කන්දරක තවුස මුනින්ම භික්ෂු සංඝයා දැකලා පැහැදෙනවා. ආ ඒ විනයගරුක බව දැකලා වෙන්න ඇති නේද? ඔව්. ඒ නිශ්ශබ්ද බව, ඒ ඉරියව් දැකලා එයා කියනවා අතීත වර්තමාන අනාගත බුදවරු ඔක්කොම මේ වගේ තමයි සංඝයාට මඟ පෙන්වන්නේ කියලා. බුදුහාමුදුරුවෝත් ඒක පිළිගන්නවා. පිළිඅරගෙන තවදුරටත් පැහැදිලි කරනවා. ඒ ඉන්න සංඝයාතරේ ආශ්‍රවක්ෂය කරපු රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම තමයි සිල්වත්ව නුවණින් යුතුව සතර සතිපට්ඨානය වඩමින් තවම හික්මන භික්ෂූන්නුත් ඉන්නවා කියලා. සතර සතිපට්ඨානය කිව්වේ අර කායානුපස්සන, වේදනානුපස්සන. ඔව්. චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර ඒක හික්මීම සඳහා අත්‍යවශ්‍ය පිළිවෙතක්නේ. හරි. එතකොට අනිත් කෙනා පෙස්ස ඇද්ගෝ පුතා එයා මොකද කියන්නේ? ආ, පෙස්සත් මේ සතර සතිපට්ඨානයේ වටිනාකම අගය කරනවා. එයා කියනවා එයා වගේ ගිහියොත් සමහර වෙනාවට ඒක පුරුදු කරනවා කියලා. හැබැයි ආ එතනදී හරි අපූර්ව නිරීක්ෂණයක් කරනවා නේද මිනිස් ස්වභාවය ගැන. එයාගේ අර ඇඩ්ගෝවෙක් හැටියට තියෙන අත්දැකීමෙන්. ඔව් ඒක තමයි වැදගත්ම දේ. එයා කියනවා මිනිස්සනම් ඉන්නේ සැබෑ ස්වභාවය සංගවාගෙනයි. කය, වචනය, සිත වෙනස්. හැබැයි සිව්පවුන් විශේෂයෙන් ඇත්තු උන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා කියලා. බුදුහාමුදුරුත් එකට කැඟවෙනව නේද? අනිවාර්යෙන්ම. උන්වහන්සේ ඒ නිරීක්ෂණය පිළිගන්නනවා මිනිස්සුන්ගේ මේ සංකීර්ණ බව, මේ ඇතුළතයි පිටතයි දෙකක් තියෙන ස්වභාවය ඒක ඇත්ත කියලා පිළිගන්නනවා. මෙන්න මේ කාරණයත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ පුද්ගල වර්ග හතර ගැන පැහැදිලි කරන පටන් ගන්න එව නේද? හරියටම හරි. පෙස්සගේ නිරීක්ෂණයෙන් පස්සේ තමයි මේ වර්ගීකරණයට යොමු වෙන්නේ. එතකොට කියමු බලන්න මුලාදි මේ පුද්ගල වර්ග හතර. පළවෙනි එක පළවෙනි වර්ගය තමයි අත්තන්තප. ඒ කියන්නේ තමන්ටම පීඩා කරගන්නා පුද්ගලයා. තමන්ට පීඩා කරගන්නවා කියන්නේ කොහොමද? ඒ කියන්නේ ශරීරයට අධික දුක් දෙන අන්තගාමී කටුක පිළිවෙත් අනුගමනය කරන අය. උදාහරණයක් විදියට නිර්වතින් ඉන්න එක, සමහර දාන වර්ග ප්‍රතික්ෂේප කරන එක, අමු කොළ වර්ග, ගොම වගේ දේවල් කන එක, කටු ඇතිරිලි වල නිදා ගන්න එක, ওই වගේ ශරීරයට දුක් දෙන දේවල්. ආ හරි. තේරුණා. එතකොට දෙවෙනි වර්ගය? දෙවිටි වර්ගය පරන්තප. ඒ කියන්නේ අනුන්ට පීඩා කරන්නා. ඒ කියන්නේ අනිත් අයට හිංසා කරන අය. ඔව්. ජීවත් වෙන්නෙම අනුන්ට හිංසා කරලා. ಸತ್ತು ಮರಣ ಅಯ ಎಲು ಮರಣ್ಣೋ ಊರು ಮರಣ್ಣೋ ಮಸುನ್ ಮರಣ್ಣೋ දඩයක්කාරයෝ ඒ වගේම සොරු වදකයෝ වගේ ක්‍රූර ක්‍රියා කරන අය හරි. එතකොට තුන්වෙනි වර්ගයේ ඒක ටික වෙනස් නේද? Tamanටත් අනුන්ටත් පීඩා කරනවා කියලානේ කියන්නේ? ඔව්. ඒ අත්තන්තපචා පරන්තපචා. ඒ කියන්නේ තමාටත් පීඩා කරගන්න ගමම්ම අනුන්ටත් පීඩා කරන කෙනා. ඒ කොහොමද වෙන්නේ? උදාහරණයක් එහෙම තියනවද සූත්‍රේ? ඔව්. සූත්‍රයේ උදාහරණයක් දෙනවා රජ කෙනෙක් හරි ප්‍රභු බ්‍රාහමණයෙක් හරි ගැන එයා එක පැත්තකින් Tamanට දුෂ්කර දත සමාදන් වෙනවා සමහර වෙලාවට කෙස් රෙවුල් බානවා අඳුන් දිවිසම් වගේ දේවල් පොරව ගන්නවා විශේෂ කිරි වර්ගයක් විතරක් බොනවා තනබිම් වල නිදා ගන්නවා වගේ දේවල් අනිත් පැත්තෙන් මහා යාගයක් පවත්නවා කියලා ගවයෝ බැටළුවෝ එළුවෝ වගේ සත්තු දහස් කරණක් මරන්න අන කරනවා ගස් කපන්න, තනකොළ කපන්න නියෝගය කරනවා. හා එතකොට සේවකියෝ එහෙම අකමැත්තෙන් බයෙන් වැඩ කරන්නේ. ඔව්, ඒ අය බයෙන් කඳුළු සලමින් තමයි ඒ වැඩ කරන්නේ. ඉතින් බලන්න, Tamanta දුක් දෙන අන්තගාමී පිළිවෙතක ඉන්න ගමන් අනුන්ටත් මහා පීඩාවක්, හිංසාවක් ගේනවා. හරිම පැහැදිලි. දැන් එතකොට මේ වර්ග තුනම එච්චර හොඳ නෑ වගේ නේද? ඔව් මේ තුනම යහපත් මාර්ග නෙවෙයි. එහෙනම් හතරවෙනි වර්ගයේ ඒ තමයි උතුම්ම පුද්ගලයා වෙන්න ඕන. අනිවාර්යෙන්ම. හතරවෙනි පුද්ගලයා තමයි නෙව අත්තන්තප නපරන්තප. ඒ කියන්නේ තමාටවත් අනුන්ටවත් පීඩා නොකරන්න. මේ තමයි බුදුදහම අනුමත කරන මාර්ගය නේද? ආව ඇති වෙලා පැවිදි වෙනවා. පැවිදි වෙලා. ඔව් පැවිදි වෙලා මුලින්ම සීලය පිහිටනවා. ඒ කියන්නේ පන්සිල් වගේ දේවල් නෙමෙයි දස කුසලයෙන්ම වළකිනවා. ප්‍රාණඝාතයේ, සොරකම, කාමමිත්‍යාචාරයේ, බොරුව, කේලම, පරුෂ වචන, හිස් වචන, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි කියන 10න්ම වළකිනවා. හ්ම් හ්ම් සීලෙන් පස්සේ ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හය පිනවන්නේ යන්නේ නැතුව ඒවයින් එන අරමුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සංවරව ඉන්නවා සිහියෙන් සහ නුවණින්. ඒ කියන්නේ සම්බජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා. හරි. ඊට පස්සේ හිතේ තියෙන බාධක අර නීවරණ පහ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව මේවා යටපත් කරලා හිත එකඟ කරගෙන ධානා වඩනවා. ධාನ. ඔව්. රූපාවචර අරූපාවචර ධාන. එතනින් එහාට ගිහිල්ලා විශේෂ නුවණක් ලබනවා අභිඥා කියලා කියන්නේ. අභිඥා? ඒ මොනවද? ඒ කියන්නේ පෙර ආත්ම භවයන් දකින නුවණ, පුබ්බේනි වාසානුස්සති ඥානය, සත්‍යයන් මෙරිලා ඉපදෙන හැටි දකින නුවණ, චුතූපපාත ඥානය. ඔය වගේ විශේෂ හැකියාවන්. අවසානම වශයෙන් මේ සියලු කෙලෙස් මුලින්ම උපුටා දාලා ආශ්‍රව ක්ෂය කරලා ඒ කියන්නේ ආසවක්ඛය ඥානීය ලබලා අරහත් භාවයට පත්වෙනවා. හා එතකොට එයා සම්පූර්ණයෙන්ම නිදහස්. ඔව්. එයා තෘෂ්ණාවෙන් තොරයි, ద్వේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. නිවිලා සැනසিলা ඉන්නේ. එයා තමන්ටවත් අනුන්ටවත් කිසිම කෙනෙකුට පීඩාවක් කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන්නේ. හරිම ගැඹුරු මේ විස්තරය. දැන් අර පෙස්ස මේක අහගෙන ඉඳලා මොකද කිව්වේ? එයාගේ ප්‍රතිචාරය මොකක්ද? පෙස්ස මේ ටික අහලා කියනවා "භාග්‍යවතුන් වහන්ස අර පළවෙනි වර්ග තුනේ අයට නම් මගේ හිත කොහෙත්ම පැහැදෙන්නේ නැහැ" කියලා. හේතුව? හේතුව හරිම සරලයි. එයා කියනවා "මම සැපට කැමැති, දුකට අකමැති. ඉතින් මම කොහොමද මට හරි අනුන්ට හරි දුක් පමුණවන දෙයක් අනුමත කරන්නේ" කියලා. එයාගේ හිත පැහැදෙන්නේ අර හතරවෙනි පුද්දරයා ඒ කියන්නේ තමන්ටවත් අනුන්ටවත් පීඩා නොකරන කෙනා ගැන විතරයි. ඊට පස්සේ යනවා. ඕ අවසර අරගෙන පිටත් වෙලා යනවා. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ නැන්ද? පෙස්ස ගියාට පස්සේ. කිව්වා. පෙස්ස ගියාට පස්සේ භික්ෂූන්ට කියනවා මහණෙනි පෙස්ස ඇත්කෝ පුතා පඬිතෙක් නුවණ තියෙන කෙනෙක් හැබැයි එයා තව පොඩ්ඩක් හිටියානම් මේ පුද්ගල වර්ග හතර ගැන මම කරන සම්පූර්ණ විග්‍රහය ඇහුවනම් එයාට මීට වඩා මහත් අර්ථයක් යහපතක් වෙන්න තිබුණා කියලා. ආ ඒ කියන්නේ පෙස්ස ඇහුවේ මූලික හඳුන්වා දීම විතරයි සම්පූර්ණ විග්‍රහය ඇහුවේ නෑ. ඕ වගේ. ඊට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිනවා ස්වාමිනී ඒ විස්තරය අපිට දේශනා කරන සීක්වා කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ අපි දැන් කතා කරපු විදියට මේ පුද්ගල වර්ග හතර ගැන විස්තරාත්මකව දේශනා කරන්නේ. හරීම වැදගත් කාරණා ටිකක්. එතකොට කන්දරක සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා ලෝකේ ඉන්න මිනිස්සුන්ව එයාලගේ ක්‍රියාකලාපය අනුව මූලික වර්ග හතරකට බෙදන්න පුළුවන් කියලා. ඔව්, Tamanට දුක් දෙන්නන්, අනුන්ට දුක් දෙන්නන්, දෙගොල්ලන්ටම දුක් දෙන්නන් සහ Tamanටවත් අනුන්ටවත් දුක් නොදී කෙලස් නසලා තනිවි සැනසීන උතුමන්. මේකේ හරය වෙන්නේ එතකොට අර අන්තගාමී පිළිවෙත් වලින් තමන්ට දුක් දෙන එකවත් අනුන්ට හිංසා කරන එකවත් බුදුදහම අනුමත කරන්නේ කොහෙත්ම නැහැ. බුදුදහම අනුමත කරන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව කියන මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරලා ලබන විමුක්තිය සහ සැබෑම සැනසීමයි. අර පෙස්සගේ තර්කයත් හරිව ප්‍රායෝගිකයි නේද? සැප කැමැති දුක කැමැති කිසි කෙනෙක් Tamanටවත් අනුන්ටවත් පීඩා කරන්න කැමති වෙන්න බෑ කියන එක. ඒක ඇත්ත. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න කාරණයක්. අද කාලේ දිහා බැලුවම විවිධ පුද්ගලයෝ සංවිධාන සමහර වෙලා රටවල් පවා ක්‍රියා කරන විදිය දිහා බලද්දී මේ සරල වර්ගීකරණය ඒ කියන්නේ Tamanට සහ අනුන්ට පීඩා කරනවද නැද්ද කියන එක ඒ අයගේ අභිප්‍රායන් ඒ අයගේ ක්‍රියාවල ප්‍රතිඵල තේරුම් ගන්න අපිට යම් විදියකින් උදව්වක් වෙයි කියලා හිතන නැද්ද? හ්ම් ඒක ඇත්තම හිතන්න වටින කාරණයක් තමයි ඒ වර්ගීකරණය අදටත් යම් ආකාරයකින් වළංගු වෙන්න පුළුවන්.